කරුණි දන්නවා අප ජීවත් වෙන ලෝකය නිරන්තරයෙන්ම පරිවර්තනය වෙන බව. ඊටාම සරල ආකාරයෙන් බැලුවා අප අත්දකිනවා දවසේ උදෑසන හිමිදිරියේ සීතලයි කරුවලයි සමහර විට මීදුන හරිම ශාන්තයි සිතත් හරි නිවිලා එඟටත් ප්‍රබෝධයක් කියනවා ගහකොළත් හරීම නැවුම් ඊටාම සම්සොන් ඊටාම නැවුම් සිහිය ලෝකයක් තමයි උදෑසනම දකින්න තියෙන්නේ. අපේම ශරීර ගත්තත්, අපේම සිත් ගත්තත්, අවට පරිසරය ගත්තත් හැම දෙයකම අහසේ පොළවේ ලොකු ප්‍රශ්නයක් තිබුණ නැත්නම් අසාමාන්‍ය විකෘතියක් තිබුණ නැතිනම් මේක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා අපි උදෑසනට කැමති ඉතින් එහෙම අර හිමීට උදේ හැම දෙයක්ම හිමීට වෙන්නේ. සාමාන්‍ය ස්වභාවය ඒකයි. යක්තර හදිස්සියේ දුවන්න තියනවා නම් කලබල තිබුණා. සාමාන්‍ය ස්වභාවයේ උදේ කියන්නේ තාම දෙමින් හැම දෙයක්ම සිද්ධ වෙන කාලයක්, වෙලාවක්. හැම දෙයක්ම හිමීට වෙන්නේ. හුස්ම ගැන අවධානය හිටියත් තේරේ ඇඳේදී නැගිටින්න කලින් හුස්ම ගන්නවද නැද්ද කියලා අඳුරන්න බෑ. ඒකත් එච්චරට නෙමෙයි. රාත්‍රියේදී හුස්ම එච්චර ලොකුවට ඕනේ වෙන්නේ නැහැ නිදාගෙන ඉන්නකොට. ඒ බය හිතෙන කීනයක් එහෙම දැක්කේ නැත්නම් හුස්ම ගැනීමේ අපහසුතාවයකුත් සාමාන්‍යයෙන් නැතිනම් හුස්ම බොහෝම ටිකයි ඕනේ වෙන්නේ. හොඳ ගැඹුරු නිින්දෙදී. ඒක එහෙම ගැඹුරු නිින්දකින්ද ස්වභාවිකව අවදි වෙනවා. ඒ එලා මේකින් නෙමෙයි කවුරු හරි ඇහැරවල නෙමෙයි එහෙම නැත්නම් මොනවා හරි සබ්දයකට නෙමෙයි ස්වභාවිකවම ඔබ අවදි වුණොත් ස්ථිරේ ඒ වෙලාව ඊටාම සම්සුන් උස්ම එනවද නැද්ද හඳුනා ගන්න බැහැ. ඇඟත් හරීම සැහැල්ලුයි. මනසත් හරීම සැහැල්ලුයි, සෞම්‍යයි. ඒ හැම එකක්ම හිතේ දුවන එකත් අඩුයි. බලන්න ගැඹුරු නිින්දක ඉඳලා උදේ බොහොම ප්‍රබෝධයෙන් ස්වභාවිකව අවදි වුණාම හිත දුවනවාද කියන්නේ. හොඳට එක සිතිවිල්ලක් හුඟක් වෙලා හිතේ තියෙනවා. මොනවද හිතෙන්නේ කියලා හොඳට අඳුරගන්න පුළුවන්. හරියට මේ නිශ්චල ඡාය රූපයක් වගේ. ඉස්සරට මනස දෙමින් එච්චරට ගහකොළ හිමීට පිපිදෙන්නේ. ලක්ෂණට හිමීට මල්තු. ඉර පායන්නේ දරිබිඩිය නෙමෙයි බොහෝම හිමීට. සෑහෙන වෙලාවක් යනවා ඉර පායන්නේ. වතුර උණු වෙන්නත් හුඟක් වෙලාවක් යනවා. දවල් හැන්දෑවට වැඩිය සෑ ඊට වැඩි වෙලාවක් යන උදේට වතුර ටික උණු වෙනවා. එද මේ විදිහට අපි අත්දකිනවා ඔන්න එක් අවස්ථාවක්. ඒ தත්ත්වය එහෙම තියෙන්නේ නැහැ. ඉතින් අපි ඇඳෙන් නැගිට්ටට පස්සේ ටිකක් ඒවා මේ කරන්න තියෙන වැඩ මතක් වුණාම බස් එකේ වෙලාව මතක් වුණාම ඔන්න ටික ටික වේගවත් වෙනවා මනස වේගවත් වෙනවා ඇඟ වේගවත් වෙනවා හුස්ම වේගවත් වෙනවා දොරවල් හැරෙන වැහෙන එක වේගවත් වෙනවා හැම එකක්ම වේගවත් වෙන්න පටන්ගෙන අන්න ඊට පස්සේ උණුසුම් පරිසරයත් උණුසුම් අපත් උණුසුම් ටික ටික ඔන්න වෙනස් දැන් එළිය වැටිලා ඊළඟට මත්දහන දෙනකොට රස්නේ හැමෝම ගිනියම් වෙලා ඉන්නේ උදේ පාන්දර ඒ වැඩිය හැමෝම කුපිත වෙනවා ඉක්මනට මත්දහනේදී ඒක තමයි ස්වභාවය ඊට පරිසරය බලපානවා මහන්සිය බලපානවා අපි කොහොමත් ඉන්නේ කලබලෙන් ඒ සියල්ල බලපානවා ඒ නිසා මත්දහන දෙනකොට ওই 10වල 12 එක දෙක ඒ වගේ කාල වෙනකොට අපි හැමෝම වේගවත් වෙලා ආවේගශීලී පරිසරයත් ඒ වගේ යනවාන ඔක්කොමත් ඒ වගේ ගහකොළත් ඒ වගේ හැම දෙයක් මේ වගේ ඉරත් ඒ වගේ හරි වේගෙන් යනවා වගේ පේන්නේ දවල්. ඉතින් එහෙම තිබිලා ඔන්න ආපහු දෙකෙන් තුනෙන් විතර පස්සේ ටික ටික ඒ උණුසුම අඩු වෙනවා මහන්සිය අඩු වෙනවා. ටිකක් වේගය අඩු වෙනවා. කලවර වැටෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා ඔන්න අපෝ රාත්‍රිය උදා වෙනවා. ඒතර බලන්නේ අර පිපිච්ච මල් වලට මොකද වෙන්නේ? ප්‍රබෝධයෙන් පිපිච්ච ගහකොළට මොකද වෙන්නේ? අපේම සිතිවිලි කොහොමද වැඩ කරන්නේ? මේ ඔක්කොම වෙනස් වෙනවා. රාත්‍රිය ඔන්න නිින්ද. දැන් නිින්දට ගිය ගමන්ම හුස්ම වේගවත් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ස්වභාවය. නිදාගත්ත ගමන්ම හුස්ම හරි වේගවත්. මොකද අපි හුස්ම ගන්නේ කල්යාණ මිත්‍රවරුනි මේ අවශ්‍ය ප්‍රමාණයට නෙමෙයි. අවශ්‍ය ගානට නෙමෙයි. මේ අපි හැම එකක්ම ත්‍ෘතිම කරගෙන තියෙන්නේ. හැම දෙයක්ම කන කෑම ත්‍ෘතිම කරගෙන, වතුර ටිකක් ත්‍ෘතිම කරගෙන. ඉතින් මේ හැම එකක්ම ත්‍ෘතිම කරගෙන. ස්වභාවික දේවල් එකක්වත් ඉතුරු වෙලා නැහැ. අපි කිව්වට මේ හුස්ම ස්වභාවිකව තමයි එන්නේ යන්නේ කියලා. එන්නේ යන්නේ ස්වභාවික වුණාට අපි එන්නේ යන්නේ ස්වභාවික හුස්මට අපි බාධා කරනවා. අපි හිත බාධා කරනවා. අපි කරන ක්‍රියා බාධා කරනවා. අපි හුස්මක් අරගෙන ඒක පිට කරලා ඉවර වෙලා නෙමෙයි ආපහු ගන්න. ආපහු ගන්නේ අර බාගෙට පිට වෙන එකත් එක්ක ආපහු හුස්ම ගන්නවා. හොඳට අවධානයෙන් හිටියොත් තේරෙයි කිසිම ආස්වාදයක් හෝ කිසිම ප්‍රස්වාසයක් සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නේ නැති බව. පිට වෙලා ඉවර වෙන්න කලින් හුස්ම ගන්නවා. අරගෙන ඉවර වෙන්න කලින් පිට කරනවා. ඉතින් මේ මේ අස්ථාභාවික හුස්ම රටාව දිගටම තියෙනවා අපි නිදා ගන්නකම්. ඉතින් නිදාගත්ත ගමන්ම අන්න පටන් ගන්නවා ශරීරයේ එයාට ස්වභාවිකව දැන් අවශ්‍ය විදිහට අර අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න හරි හයියෙන් හුස්ම ගන්න. ඉතින් හුස්ම අරගෙන පිට කළා ඒ ටික ඉවර වුණාට පස්සේ තමයි ගැඹුරු නිින්දට යන්නේ. ගැඹුරු නිින්දදී ඔබ හුස්ම ගන්නවද නැද්ද කියලා ආයෙත් අඳුරගන්න බෑ. ඉතින් ආපහු සීතල වෙනවා, නැවුම් වෙනවා, සියල්ල ස්වභාවිකව හිමීට සිද්ධ වෙන්න පටන් මෙන්න එක දවසක තුල ස්වභාවික චක්‍රය. ඉතින් මේක අපි අත්දකිනවා හැමදේම. සංගීතත් කොහොමයි, අඟහරුවාදත් එහෙමයි. උදේ, දවල්, හැන්දෑව, රාත්‍රිය, මධ්‍යම රාත්‍රිය ওই විදිහට. ඉතින් මෙහෙම තමයි ලෝකේ කියන්නේ. මේකට තමයි ජීවිතය කියන්නේ. මොකටද මේ වෙනස් වීම? හැම වෙලෙම අපිට එක වගේ ඉන්න බෑ. හැම වෙලෙම එක වගේ ඉන්න උත්සාහ කරන එකක් මෝඩකම. එහෙම ඉන්න බෑ. හැම වෙලෙම අපිට බෑ උණුසුම් ඇඳුම් ඇඳගෙන ඉන්න. උදේ හීතල බව ඇත්ත. ඒ ඇඳුම් ඇඳගෙන දවල් 12 1 2 වෙනකොට ඉන්න බෑ. 12ට 1ට 2ට රත්නේ කියලා අපි අඳිනේ ලිහිල් ඇඳුම් ඇඳගෙන අපිට රාත්‍රියට ඉන්න අමාරුයි හීතල. ඉතින් හැම වෙලෙම එක වගේ ඉන්න බෑ. එකම දවසක ඇතුළේවත් ඉන්න බෑ. මක්නිසාද නිරන්තරයෙන්ම සියල්ල වෙනස් වෙන නිසා නිරන්තරයෙන්ම හැම දෙයක්ම පරිවර්තනය වන නිසා ඒ තියෙන தත්වයෙන් වෙනස් தත්වයකට පත් වෙනවා. සීතල උණුසුම බවට පත් වෙනවා. නිෂ්කලංක භාවය කලබලයේ බවට පත් වෙනවා. නිහඬ භාවය ഘോഷාව බවට පත් වෙනවා. මන්දගාමී ස්වභාවයේ දීර්ඝගාමී ස්වභාවයක් බවට පත් මේක තමයි ජීවිතය. මේක තමයි අපි හැම පැයෙන් පැයටම අත්දකින්නේ. ඉතින් කොහොමද අපි හැම වෙලෙම එක වගේ එක වගේ ඉන්න බෑ. ඉතින් මේ එක වගේ ඉඳීම නෙමෙයි අපංකම. එක වගේ ඉඳීමට උත්සාහ කිරීම නෙමෙයි ප්‍රඥාවන්තකම කියන්නේ. මේ භෞතික පැත්ත භෞතික ලෝකයේ විතරක් නෙමෙයි අනිත් දේවලුත් වෙනස් වෙනවා. ඔය උදේ, දවල්, හැන්ද, වර, සීතල උණුසුම ඒ විතරක් නෙමෙයි කොච්චර දේවල් වෙනස් වෙනවා. අපේ රුචි අරුචිකම් වෙනස් වෙනවා. අපි කන්න කැමති කෑම වෙනස් වෙනවා. හැමදේම අපි කවුරුවත් එකම කෑමකට කැමති නෑ. අපි අහන්න කැමති ගීත වෙනස් වෙනවා. අපි රස විඳින්න කැමති කතාන්දර වෙනස් වෙනවා. ඇසුරු කරන්න කැමති පුද්ගලයෝ වෙනස් වෙනවා. අගය කරන අය වෙනස් වෙනවා. අප වටා සිටින යාළුවෝ වෙනස් වෙනවා. ඒ යාළුවන්ට අපිව පේන විදිහ වෙනස් වෙනවා. මේ හැම දෙයක් හැම දෙයක්ම වෙනස් වෙනවා අපත් සමග අප නොවෙනස් අනිත් ලෝකයේ විතරක් වෙනස් වෙන්නේ අපත් සමග ලෝකයේම වෙනස් වෙනවා ඒක තමයි ඇත්ත මේක තමයි ජීවිතයේ සැපවින්ම සිද්ධ වෙන දේ. මමත් වෙනස් වෙනවා, මගේ සිතිවිලිත් වෙනස් වෙනවා, ශරීරයත් වෙනස් වෙනවා, මගේ ඇහැට පේන දේත් වෙනස් වෙනවා, කනට ඇහෙන දේත් වෙනස්. මේ හැම දෙයක්ම වෙනස්. අපි අගය කරනවා යාළුව මිත්‍රයෝ අපේ ಗುಣ කියනවා වර්ණනා කරනවා අපිව නැතුව බෑ කියනවා. ඒ වගේම දවසට අපි ඕන නැති වෙලා යනවා. එහෙම ඕනේ තරම් අපි කාටවත් අත්දැකීම් නැහැ. දැක්කත් අහක බලාගෙන යන තත්ත්වයට අපපත් වෙනවා. බනිනවා. වැරදි කියනවා, විවේචනය කරනවා, දොස් කියනවා, අපහාස කරනවා. සමහර විට එහෙම දොස් කියන අපහාස කරන අය ආය දවසට වර්ණනා කරනවා, ಗುಣ කියනවා, ප්‍රශංසා කරනවා. මේක තමයි මේ චක්‍රය මොන චක්‍රයේද වෙනස් වීමේ චක්‍රය අනිත්‍යතාවයේ චක්‍රය මේ චක්‍රය හැම වෙලෙම භ්‍රමණය වෙනවා අපි හිතුවට නතර වෙලා කියලා නතර වෙලා නෙමෙයි වෙනස් වෙනවා කැරකෙනවා ඉතින් ඒ කැරකෙන මේක ලොකු රවුමක් කැරකෙන හින්දා අපිට කැරකෙනවා කියන එක එකපාරට පේන්නේ බොහොම අමාරු ඒක අඳුනා ගන්න. හැබැයි වෙනස් වෙනවා. දැන් අපි කාට හරි කැමැත්තෙන් ඉන්නවා. අපි හිතමු අපි කෙනෙක් සමග කැමැත්තෙන් අවුරුද්දක් හිටියා කියලා. අපි කැමැති කතා කරන්න, අපි කැමැති ගමන් බිමන් යන්න, අපි කැමැති අදහස් සුවමාරු කරගන්න, අප කැමැති ආශ්‍රය කරන්න. ඊට පස්සේ ඔන්න එපා වෙනවා. තරහ වෙනවා. අමනාප වෙනවා. රුස්පන්නේ නැති වෙනවා. කලකිරෙනවා. ඉතින් අපි කියලා මම දැන් තරහ වෙලා මාසයක් වෙනවා කියලා. නැත්නම් අවුරුද්දක් වෙනවා කියලා. ඊට කලින් අපි හොඳට හිතියා කියලා. දැන් මේක ඇත්ත. නමුත් මේක හරියට මේ දවස් 365ක් ගිහිල්ලා මහරෑ 12 වෙනකොට එකපාරට ඒ ඕනකම නැති වෙලා එපාකම ආවේ නැහැ. එහෙම වුණේ නැහැ. අපිට හිතනවා මේ ඕනකම තියෙනකොට මේක නතර වෙලා කියලා නෑ නතර වෙලා නෑ ඕනකම යන්තම් පටන් ගන්නවා හරියට අර උදෑසන වගේ හිමීට ඕනකම පටන් ගන්නවා ටික ටික ටික ටික ඕනිකම මෝදු වෙනවා මෝරනවා ලොකු මිත්‍රත්වයක් හිතවත්කමක් ඕනකමක් ඇති වෙනවා නැතුව බැරි වෙනවා හරියට මත්දහන වගේ හරිම උණුසුම් උපරිම රත්නයේ උපරිම ආලෝකය ඒ වගේම උපරිම හිතවත්කම උපරිම බැඳීම ඊළඟට නැවතත් අවරත යන හිරුස්සේ ටික ටික ඒ ඕනෙකම අඩු වෙනවා අපි දන්නේ නැහැ අපි දන්නේ 11යි 1යි අතර උණුසුමේ වෙනස 11යි 1යි අතර ආලෝකයේ වෙනස අපි දන්නේ නමුත් වෙනසක් තියෙනවා ඒක අඩු වෙන්න පටන් ගන්නවා ටික ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහින් ඔන්න මල හිර කිට්ටු වෙලා දැන් සමු ගන්නට ඒත් ලක්ෂණයි ඒ තාම නැති වෙලා නැහැ. ඒ වගේ ඔය වියෝවට කලින් ඕනම දෙයක වියෝවට කලින් තාම වියෝ වෙලා නැහැ. හැබැයි වියෝ වෙන්න කිට්ටුයි. ඒක රතු පාටයි. දේ වෙලාවට ඕනම දෙයක රසයක් තියෙනවා. දුකේ රසයක් තියෙනවා. තාම දුක සම්පූර්ණයෙන් ලැබිලා නැහැ. වියෝ දුක කියන එක ඕනම දෙයක් එක්ක පරිසරයෙන් වියෝ වෙනකොට අපි රස්සාවකින් වියෝ වෙනකොට අධ්‍යාපනයේ ලැබපු තැනකින් වියෝ වෙනකොට යාළුවෙක්ගෙන් මිත්‍රයෙක්ගෙන් වියෝ වෙනකොට වියෝ වෙන්න කලින් කිට්ටු වෙනකොට එතන තියෙනවා දුකක්. හැබැයි ඒක රසයක් තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මලහිරේ ලස්සන බලන්න ඉර බහිණේකේ ලස්සනක් පේන්නේ අපි. ඒක රිදෙනවා. නමුත් රිදුනට ලස්සන. ඊට පස්සේ ඔන්න සම්පූර්ණයෙන්ම අස්ථානගත වුණාට පස්සේ අන්ධකාරය අන්න පූර්ණ දුක එන්න පටන් දැන් කෝ දැන් මේ හිටිය අය කෝ දැන් ඒ මිත්‍රත්වයට මොකද වුනේ? හොයාගන්න බැහැ. ඉතින් අපි කියන එකපාරට නැති වුණා කියලා නෑ එකපාරට නැති වුණේ මේක තමයි චක්‍රය. මේක තමයි චක්‍රය. ඉතින් ලොකු දුකක්. අපි ලොකු දුකක් විඳිනවා. ආයෙත් බලනවා කොහොමද මේක හදාගන්නේ. මේ දුක හැමදාම මේ විදිහට තියෙන්නේ නෑ. අඩු වෙලා අඩු වෙලා යනවා. ඒක තමයි. දැන් අපි කොච්චර දුක් විඳින්නේ නැද්ද අපේ හිතවත්මයි වෙන් වුණාම. වියෝ වුණාම, අභාවයටපත් වුණාම. නමුත් අද මතක් කරනකොට ඒ දුක එන්නේ මේක තමයි ස්වභාවය. දුක අනිත්‍යයි. අනිත්‍ය නිසා දුක එනවා. ඒක තමයි ස්වභාවය මේ වෙනස් වීම නිසා දුක ඇති වෙනවා. විතරක් නෙමෙයි ඒ වෙනස් වීම නිසා ඇති වෙන දුකත් වෙනස් වෙනවා. එයත් වැඩි වෙලා අඩු වෙලා නැති වෙලා වැඩි වෙලා නැති වෙලා නොයන දුකක් නැහැ. ඒක තමයි ඇත්ත. ටික ටික වැඩි වෙලා, දෙතම වැඩි වෙලා, අඩු වෙලා නැත්තටම නැති වෙලා යන ස්වභාවය තමයි හැම දුකකම තියෙන්නේ. ඒ නිසා තමයි බුදුදහමේ කියන්නේ දුක නැති කරන්න පුළුවන් කිය. ඕනෙම දුකක් නැති කරන්න පුළුවන් කියන්නේ ඒකයි. දුකෙහි නැත්නම් ඔය ස්වභාවය දුක සදාකාලික නම් හැම රෝගයක්ම සදාකාලික නම් වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රයෝජනයක් නැහැ. ලෙඩ කියන එක සදාකාලික නම් ලෙඩ නිත්‍ය නම් ලෙඩ කියන දේ වෙනස් නොවන සුළු දෙයක් නම් බෙහෙත් කුමටද වෛද්‍යවරු කුමටද වෛද්‍ය විද්‍යාව මොකටද රෝහල් මොකටද නෑ ලෙඩ අනිත්‍ය නිසා ලෙඩ අඩු වෙන නිසා ලෙඩ නැති වෙලා යන නිසා නිරෝගී වෙන නිසා සුවවන නිසා තමයි වෛද්‍යවරු අවශ්‍ය අනිකුත් හෙද නිලධාරීන් අවශ්‍ය බෙහෙත් ඕනෙ වෙන්නේ රෝහල් ඕනෙ වෙන්නේ ශල්‍යකාරී හැම දෙයකම වටිනාකම සහ ප්‍රයෝජනෙ තියෙන්නේ රෝග අනිත්‍ය නිසා ඒ වගේ තමයි භාවනාව අර්ථවත් වෙන්නේ භාවනාව වටින්නේ මේ අප අප විඳින දුක අනිත්‍ය නිසා. ඒක නිට්ටය නිසා නෙමෙයි. නිට්ටය දුකක් නෑ දුක අනිත්‍යයි. දුක අඩු වෙන දෙයක් හැම ප්‍රශ්නයක්ම අපි හිතුවට ප්‍රශ්නයක් ආවම අයියෝ දැන් මොකද කරන්නේ දැන් ඉවරයි දැන් ඉවරයි ප්‍රශ්න කියන ඒවා එනවා උග්‍ර වෙනවා පිච්චෙනවා නිින්ද යන්නේ අපිට හිතිනුත් ලෙඩ වෙනවා කතිනුත් ලෙඩ වෙනවා ප්‍රශ්නාවහම සිහිය විකල් වෙනවා හැබැයි අවසානයේ මේ ප්‍රශ්නය හිවිලා යන ඕනෑම ප්‍රශ්නික ස්වභාවයක විසඳුමක් දුන්නත් නැතත් ප්‍රශ්න කියන ඒවා කාලෙකදී නැති වෙලා යනවා. කිසිම ප්‍රශ්නයක් ඔබ උපදිනකොට ගෙනල්ලා අද වෙනකල් තිබිලා මරණයට එක් පවතින්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් එහෙම පවතින්නේ කාලිකයි. ඒතර මේ අනිත්‍ය කියන එක ධර්මයේ ඉදිරිපත් කරන්නේ ඊටාම ගැඹුරු ඊටාම පොදු අර්ථයකින්. සියලු සංස්කාරය අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති. මනෝ සංස්කාර කියන්නේ මේ හැම දෙයක්ම හැම දෙයක් ඔබත් මාත් කරනු ලබන හැම දෙයක්ම ඔබත් මාත් ඇති කරගනු ලබන හැම සම්බන්ධතාවයක් හැම බැඳීමක් ඒ නිසා ඇති කරගනු ලබන හැම ප්‍රශ්නයක්ම හැම ගැටලුවක්ම හැම වික්ෂිප්ත ස්වභාවයක්ම මේ හැම දෙයක්ම අනිත්‍යයි වෙනස් වෙනවා ඒ නිසා බුදුදහමේ කියනවා කලබල වෙන්න එපා කලබල වෙන්න එපා ලෙඩකට කලබල වෙන්න එපා, බඩගින්නට කලබල වෙන්න එපා. තරහ වුණා කියලා කලබල වෙන්න එපා. හිතේ ලතැවුලක් ඇති වුණා කියලා කලබල වෙන්න එපා. මක් නිසාද? මෙය හරියට තිරුපායලා මුදුන් වෙලා අවරට ගිහිල්ලා අස්ථානගත වෙනවා වගේ නැති වෙලා යනවා වගේ ඕනෙම ප්‍රශ්නයක්. ඉරට නම් එය පැය 12යි. ওই චක්‍රය දල වශයෙන් පැය 12යි. ඉරු පායල මුදුන් වෙලා බහැලා යන. ඒ අනිත් අපේ අනිකුත් ප්‍රශ්නවලට මිනිත්තු ගණනක් වෙන්න පුළුවන් ওই චක්‍රයේ ප්‍රශ්නයක් ඇති වෙලා මුදුන් වෙලා උග්‍ර වෙලා අඩු වෙලා යන්න. සමහර විට පැය දෙක තුනක්, සමහර විට දවස් කීපයක්, සති කීපයක් වෙන්න පුළුවන්. හැබැයි ජීවිත කාලෙම නන්නේ. කිසිම ප්‍රශ්නයක් ජීවිත කාලේ තියෙන්නේ මේ හැම දෙයකම චක්‍රයක් තියෙනවා. භාවනාවෙන් අපි අඳුනගන්නවා මේ චක්‍රය. මොන චක්‍රයේද? අනිත්‍යතාවයේ චක්‍රය. වෙනස් වීමේ චක්‍රය. විපරිණාම කියලා කියනවා මේක. විපරිණාම කියන්නේ පවතින ස්වභාවයෙන් වෙනස් වූ ස්වභාවයකටපත් වෙන ගතිය. මේක හැම දෙයකටම පොදුයි මල් පොහට්ටුවකට පොදුයි යම්සේ මල් පොහට්ටුවක් දැන් පොහට්ටුව කිව්වහම ඒක පවතින ආකාරය මෙන්න දැන් මේ මොහොතේ පවතින විදිය අපි ඊට නමක් දෙනවා මල් පොහට්ටුවක් මල් කැකුලක් හැබැයි ඒක මල් කැකුලක් විදිහට තියෙන්නේ ටික කාලයක් ඊට පස්සේ මොකද වෙන්නේ මලක් බවට පිපුණු මලක් බවට විකසිත වුණු කුසුමක් බවට සුපිපුණු මලක් බවට පත් වෙනවා. එතකොට තව නමක් දෙනවා. දැන් අර පොහොට්ටුව දෙමේ නෑ පොහොට්ටුව නෙමෙයි. පාට වෙනස්, හැඩය වෙනස්, ප්‍රමාණය වෙනස්. අලුත් නම. අන්න තිපුණු තත්වයෙන් ඊට වෙනස් වූ ස්වභාවයකට මලපත් වෙනවා. අර කැපුල නෑ දැන් එතන, පොහොට්ටුව එතන නෑ දැන්. ඊළඟට ඒක තමයි විපරිණාම කියන්නේ. දැන් ලස්සනයි. පොහොට්ටුවට වැඩි ලස්සනයි. පාටයි. පිපිලා. ඊළඟට ඒ ඒක ඒකේ හැමදේම නතර වෙලා ඉන්නවද නෑ මල හැමදේම ඒ ස්වභාවයෙන් තියෙන ඊට පස්සේ ඒක පර වෙලා යනවා දැන් අපි කියනවා මිලින වූ මල මිලාන වූ කුසුමක් අරවුණු මල පෙති හැලෙනවා දැන් ඊට පස්සේ ආයෙ මලක් නැහැ ඒක. ආයෙ ඒ ඒ මල කෝ කියලා හෙව්වොත් ඒක හොයාගන්න නැහැ. අර පොහොට්ටුවට කලිනුත් මලක් තිබුණේ නැහැ මොනවත් තිබුණේ නැහැ. කිසිම දෙයක් නොතිබුණු තැනක අපි දකිනවා පොහොට්ටුවක්. ඊට පස්සේ පැය ගානකට පස්සේ දවස් ගානකට පස්සේ මෙන්න මලක්. ආයෙත් පැය ගානකට දවස් ගානකට පස්සේ පරවුණු මලක්. තවත් පැය ගානකට දින ගානකට පස්සේ එතන කිසිදු සතහනක් ඉතිරි වෙන්නේ නැහැ. මලක් තිබුණාද නැද්ද කියන සතහනක්. ආයෙත් කලින් තිබ්බ වගේමයි. අර පොහොට්ටු වෙන්න කලින් තිබුණා වගේමයි. එතකොට මේ හැම දෙයක්ම හැම දෙයක්ම මේක තමයි. විපරිණාම කියන්නේ මේක දුක් වෙන්න දෙයක් නෙමෙයි. මේක තමයි ස්වභාවය. ඉරට මේ දේ වෙනවා නම් අපි හිතන ඔය ස්ථිරයි කියලා හිතන ඉර මෙහෙමනම්, හද මෙහෙමනම්, පෘථුවිය මෙහෙමනම්. පෘථුවියත් වෙනස් වෙනවනේ. ජනවාරි මාසයේ ඉන්න තැන නෙමේ මාර්තු මාසයේ. මාර්තු මාසයේ ඉන්න තැන නෙමේ මැයි සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට සුදු වෙන්නේ. ඒ ඉන්න තැන වෙනස් වෙනකොට අපේ දේශගුණය වෙනස් වෙනවා. දිවාරය වෙනස් වෙනවා. වෙන මොනවද? පිපෙන මල් වෙනස් වෙනවා. ඇදෙන ගෙඩි වර්ග වෙනස් වෙනවා. මේ ඔක්කොම වෙනස් වෙනවා. ඇදෙන ලෙඩ වෙනස් වෙන්න පුළුවන්. මේ හැම එකක්ම වෙනස් වෙනවා. මේක තමයි විපරිණාමය. මේක හැම දෙයකටම පොදුයි. ඉතින් ධර්මයේ කියන්නේ මොකද්ද? මේ විපරිණාමයේ චක්‍රයට මේ අනිත්‍යතාවයේ චක්‍රයට විවෘත වෙන්නේ වෙනස් වීමේ චක්‍රයට තියෙන ස්වභාවයෙන් ඊට වෙනස් වූ ස්වභාවයකට පරිවර්තනය වීමේ රිද්මේට විවෘත වෙන්නේ කිසිදු සටහනක් නැති තැනක පොහොට්ටුවක් දකිනවා කිසියම් දවසක ආයෙත් දවසක එතන පිපුණු මලක් දකිනවා තවත් දවසක පරවුණු මලක් ඊටත් පස්සෙක දවසක එතන මොනවත් නැහැ. ඒතර මොනවත් නැති තැනකින් පොහොට්ටුවක් අවසානයේ පරවුණු මල ආයෙත් මොනවත් නැති දෙයක් ඉතිරි කරනවා. එතකොට මේක තමයි ස්වභාවය මොකද්ද? හිස් භාවයෙන් පටන්ගෙන හිස් භාවයෙන් කෙලවර වෙනවා. මේක තමයි ඇත්ත. දැන් ඔන්න අපිට ඇහෙනවා ශබ්ද. ওই කුරුල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා. අරේ වාහන ඇහෙනවා. හොඳට අහන් ඉන්න බලන්න. හොඳට අවධානයෙන් අහන් ඉන්න. අපි කියනවා හැම වෙලෙම ඇහෙනවා. නෑ හැම වෙලෙම ඇහෙන්නේ ඇහෙන්න පටන් ගන්නවා. ඇහිගෙන යනවා. ඇහිලා ඉවර වෙනවා. ඒතර ඇහෙන්න පටන් ගන්න කලින් මොකද්ද තිබ්බේ නිහඬතාවය? නිස්සබ්ද බව. නිස්සබ්දතාවයෙන් තමයි හැම ශබ්දයක්ම පටන් ගන්න. පටන්ගෙන ඒ ශබ්දය පැවතිලා ආයෙත් නිස්සබ්දතාවයේ තුලම දිය වෙලා යනවා. ඒතර පටන් ගන්න කලිනුත් නිහඬතාවය ඕනෑම શબ્දයක් ඉවර වුණාට පස්සේ නිශ්ශබ්දතාවය මුකුත්ම නැහැ. මේක තමයි හිස් භාවය. හිස් භාවයෙන් පටන් ගන්න ලෝකෙ හැම දෙයක්ම. යාලුකම් අරන් බලන්න ඉස්සර යාලුකමක් තිබුණේ නැහැ. දවසක තමයි ඔය හැම යාලුකමක්ම මිත්‍රත්වයක්ම බැඳීමක්ම පටන් ගත්තේ. දවසක පොදිනකොට ගෙනාවේ නැහැ. ඒ අය අඳුනගත්තට පස්සේ යාළු වුණාට පස්සේ දැන අඳුනගත්තට පස්සේ දැක්කට පස්සේ කතා කරාට පස්සේ ඊට කලින් තිබුණේ හිස් භාවයක් හිස් භාවයෙන් ඇලීමක් ඇති වෙනවා හිස් භාවයෙන් සම්බන්ධතා ඇති වෙනවා ඒව වර්ධනය වෙනවා ඊළඟට අතු වෙලා යනවා නැති වෙලා යනවා ආයි ආයි හිස් භාවයේ මේක තමයි ස්වභාවය මහ මූදේ රැළ වගේ රැළක් නැති තැනකින් රැළක් හටගෙන මහා ලොකු තරංගයක් රළ පහරක් බවට පත් වෙලා ආපහු නැත්තටම නැති වෙනවා. ඉතින් අපි කලබල වෙන්නේ අර රැළ මුදුන් වෙන වෙලාවට. ඒක තමයි අපි හැමෝටම ප්‍රශ්නයක් විදියට පේන්නේ. යමක් පවතින වෙලාවට ඕනම දෙයක් පවතින වෙලාව ආදරයක් පවතින වෙලාව, තරහක් පවතින වෙලාව, බියක් පවතින වෙලාව, ඊර්ෂ්‍යාවක් පවතින වෙලාව, සතුටක්, දුකක් අපි හැම වෙලෙම අත්දකින්නේ යමක් පවතින වෙලාව. ලෙඩක් පවතින වෙලාව. ඉතින් අපි හැම වෙලෙම දකින්නේ පැවැත්මක්. හැම දෙයකම පැවැත්මක්. සදාකාලික පැවැත්මක් ඇති කියලා අපි හිතනවා මේ හැම දෙයකම. හැමදෑම ඉර පේනවා, හැමදෑම රැලි පේනවා, හැමදෑම මල් පේනවා, හැමදෑම මිනිස්සු පේනවා, හැමදෑම තරහ එනවා, හැමදෑම දුක එනවා, හැමදෑම ආශාව වෙනවා. ඉතින් අපි හිතනවා මේ හැම දෙයක් දෙයක්ම දිගටම පවතිනවා කියලා. අවධානයෙන් හිටියොත් ඒකයි භාවනා කරන්න කියන්නේ භාවනාවේදී අපි මේ චක්‍රයේ මුල මුලටම යනවා ආරම්භයට යනවා අටගන්නා ස්ථානයට යනවා. එතන මොනවත් නැහැ කිසිවක් නැති තැනකින් අන්න යමක් ඇති වෙන්නට පටන් ගන්නවා. ඒ ශබ්දයක් වෙන්න පුළුවන්. ඒ ඉතේ රදයක් වෙන්නට පුළුවන්. රතේ කැක්කුමක් වෙන්න පුළුවන්. සීතලක් හෝ උණුසුමක් වන්නට පුළුවන්. කුසගින්නක් හෝ පිපාසයක්. කුමක් හෝ ඇලීමක් ආශාවක් ආදරයක් ස්නේහයක් වෙන්න පුළුවන්. දුකක් කනගාටුවක් දුම්නසක් ලතවුලක් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. අන්න ඇතිය. ඒක ඇති වෙන්න කලින් එතන එහෙම දෙයක් තිබුණේ නැහැ. හරියට ගහක් වගේ හොඳට ගහක් දිහා බලාගෙන ඉන්න කිසිවක් නැති තැනකින් දැල්ලක් එන්න පටන් ගන්නවා. එතන මොනවත් තිබුණේ නැහැ නිකම්ම අත්තක් හිටපු ගමන් මෙන්න පුංචි දැල්ලක් දාන්න පටන් ගන්නවා. දැල්ලක් නොතිබූ තැනක දැල්ලක්. කොළයක් නොතිබූ තැනක කොළයක්. පොහොට්ටුවක් නොතිබූ තැනක පොහොට්ටුවක්. මලක් නොතිබූ තැනක මලක්, gediyak නොතිබූ තැනක gediyak. මේක තමයි ස්වභාවය. ඒ නිසා ධර්මයේ කියනවා දකින්ද ඇතිවීම ආරම්භය දකින්ද අට ගැනීම දකින්ද ඊට කියනවා උදය මේ උදය කියලා වචනේ තේරුම හට ගැනීම උදේ කියන්නේ ඒක දවස හට ගන්නවා මේ උදය සමුදය කියලා කියලා. මේක ඒ වචන දෙකම ලස්සනයි. ද උදේ කියන්නේ හට ගන්නවා. නොතිබුණු යමක් හට ගන්නවා, පටන් ගන්නවා, ආරම්භ වෙනවා කියන එක. ඒතර ඒ දකින්න භවනාවේදී අපි ඒක දකින්නට ඕනේ. මෙච්චර වෙලා තිබිච්ච නැති තරහක් මෙන්න ඇති වෙගෙන යනවා. මෙච්චර වෙලා නොතිබුණු කනස්සල්ලක් හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. මෙච්චර වෙලා නොතිබුණු කොන්දේ අමාරුවක් දැන් එන්න පටන් ගන්නවා. මෙච්චර වෙලා නොඇසුණු ගෝසාවක් දැන් ඇහෙන්න පටන් ගන්නවා. උදය කියන්නේ ඒක ඕනෑම දෙයක මේ උදය කියන එක තියෙනවා. දවසේ විතරක් නෙමෙයි හැම දෙයකම උදය තියෙනවා. සමුදය උදය කියන එක එක්කම එකතු කරලා හදන වචනයක් සමුදය. තදාන උදේට. ත ත කියලා. සයන්නේ. ත උද මේ දෙක එකතු කරලා සමුදය. ඒ කියන්නේ උදේ වුණා කියලා කියන්නේ නිකම් උදේ වෙනවනේ මොනවා හරි දේවල් එකතු වෙන්න පටන් ගන්නවා. ඒකනේ උදේ වුණා කියන්නේ. නිකම් ඔය බලන්න අ ඉරපෑවි නැත්තම් අවදි වුණේ නැතිනම් සීතලක් දැනුනේ නැත්නම් කුකුළු ඇඬලුවේ නැත්නම් ඒ මොන ඔක්කොම ටික අයින් කරලා මේ උදේ වුණා කියන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්ද බලන්න. දැන් උදේ වුණා කියන එක අර්ථ දක්වන්නේ මොනවා හරි තව දේවල් එකතු කරගෙන. ඒ ඔක්කොම එකතු කරගත්ත දේවල් ටික අයින් කරලා මෙන්න උදේ කියලා පෙන්වන්න දෙයක් නැහැ. ඉර පෑවුවෙත් නැත්නම් උදේට අපි උදේට වෙන දේවල් ටිකක් තියෙනවනේ සිද්ධ වෙන. ඒ කිසිවක් ඒ ටික ඔක්කොම අයින් කරලා මෙන්න උදේ කියලා පෙන්වන්න බෑ මොනවා. දවලුත් ඒ වගේ, හැන්දෑවත් ඒ වගේ ඕනෙම දෙයක්. ඉතේ රදෙත් ඒ වගේ ඉතේ රදේ කියලා අපි කියන ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ලක්ෂණ ටික ඔක්කොම අයින් කරලා මෙන්න ඉතේ රදේ කියලා එකක් පෙන්වන්න බෑ. සමුදය කියන්නේ ඒකයි. දේවල් එකතු වෙලා අලුත් යමක් හට ගන්නවා. එකතු වෙලා හට ගන්නවා. එකතු වෙලා උදා වෙනවා කියන එක. මේක හැම දෙයකම ගැඹුරු ඇති මොනවා කියනවද කියලා හිතනවා ඇති නමුත් කල්පනා කරන්නේ. මේක තේරුම් ගත යුතු කාරණයක් මේ උදය සහ සමුදය කියන්නේ. උදේ කියන්නේ යමක් හටගන්නවා නොතිබුණු යමක් හටගන්නවා අලුතෙන් යමක් උදා වෙනවා කියන එක උපදිනවා කියන එක ඒකටම එකතු කරලා කියනවා සමුදය කියන්නේ තව දේවල් එකතු වෙලයි යමක් උදා වෙන්නේ ඒ එකතු වෙච්ච දේවල් ටික අයින් කරලා මෙන්න මේක ඇති වුණා කියන්නේ තරහ කියන්නේ. තරහ ඇති වුණා කියලා. ඒ තරහ ඇති වෙන්න තව දේවල් හේතු වෙනවා. තවත් දේවල් එක්කයි තරහ එන්නේ. තරහ විතරක් එන්නේ. මොනවා හරි තියෙන්නට ඕනේ. බඩගින්න තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි බනින්න ඕනේ. එහෙම නැත්නම් මොනවා හරි මතක් වෙන්න ඕනේ. ඉතින් මේ තව දේවල් ඔය තරහ එන්න හේතු වෙන තරහ ආවහම අපිට දැනෙන දේවල් තියෙනවනේ. ඒ ටික ඔක්කොම අයින් කරලා මෙන්න තරහ විතරක් උදා වුණා කියන්නේ බෑ. එහෙම කියන්න බෑ. සමුදය කියන්නේ ඒකයි. උදය සමුදය මේ දෙක හරි ලක්ෂණයි. සිවුම් වෙනසක් නමුත් ඒ ගැඹුරුයි. ඉතින් භාවනා විදි කියනවා අපිට මේ හැම දෙයකම ආරම්භය දකින්න, ඇතිවීම දකින්න, එහි උදේ දකින්න, එය උදා වෙන හැටි, උපදින හැටි දකින්න. එයත් සමග ඊට අත්පැල් බැඳගෙන සම්බන්ධ වෙන සහ සම්බන්ධ වෙන අනිත් දේවල් දකින්න. මේ ටික ඔක්කොම දකින්න සමුදය. හැම දෙයකම බඩගින්නේ නොතිබුණු බඩගින්නක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක බඩ දනවා. ඈනුම් යනවා. නිදිමත එනවා, කම්මැලිකම එනවා. අප්‍රාණික ගතිය එනවා. කෑනු මතක් වෙනවා. ඉතින් මේ ඔක්කොම එක තමයි සමුදේ කියන්නේ. මේකක්වත් කලින් තිබුණේ නැහැ. ඒ සියල්ල එකතු වෙලා අන්න උදා වෙනවා බඩගින්න. ඊළඟට ඒක වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒක දකින්න ඊළඟට අඩු වෙන හැටි අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා වය වය කියලා කියන්නේ වැය වෙනවා කියන එක. වියෝ වෙනවා නැති වෙලා යනවා. මේ ඇති වෙච්ච හැම දෙයකම ස්වභාවය නැති වෙලා යන එක. ඒක ජීවිතයක විතරක් නෙමෙයි අපි මේක දැන් කියන්නේ උපදිනවා මැරෙනවා කියලා. උපදිනවා මැරෙන්න ස්වභාවය තියෙන ජීවිතේ විතරක් නෙමෙයි හැම දෙයකම. හැම මලකම දෙන නිසා අපි මලක් පූජා කරනකොට කියනවා දැන් අපි මලක් පූජා කරනකොට ඒක ගාථාවක් කියලානේ පූජා කරන්නේ ගාථා දෙකක් කියලා. වර්ණ ගන්ධ ගුණෝපේතං ඒතං සුසුන සම්පතින් පූජයාමි මුනින් දස්ස ත්‍රිපාන් මේ වර්ණයෙන් ගන්ධයෙන් යුක්ත වූ මල බුදුහාමුදුරන්ට පූජා කරනවා. යම්තේ මේ මල වර්ණයෙන් ගන්ධයෙන් යුක්ත වුණාද ඒ කුප්පං විලා යාති යතහා ඉදම්මි. ඒ මල යම්සේ පර වෙලා යනවද? එතකොට බලන්න එතන තියෙන්නේ අපි හිතනවා මේ මලක් පූජා කිරීම තුල තියෙන්නේ බුදු ශ්‍රද්ධාවක්. ගෞරවයක් නේ ගෞරවයේ ශ්‍රද්ධාව තුල මේ බුදුදහමේ හරයේ තියෙන දුහාඳුර අපිට කියපු දේ අපි මේ කරන්නේ. හැබැයි සමහරට දැනගෙන වෙන්න පුළුවන්. පූජේමි බුද්ධං කුසුමේන නේන බුදුහාමුදුරන්ට මේ මල් මම පූජා කරනවා පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේ නච හෝසු මුඛං මේ පිණිය මෝක්ෂය සඳහා හේතු වේවා දුක නැති කිරීම සඳහා නිවන සඳහා හේතු වේවා උප්පං විලායාති අතහ ඉදම්මි උප්පං පිපුණු මේ සුපිපුණු විකසිත වුණු මල මිලා යාති මිලානවන්නේ යතහායිද යම්තේද ලක්ෂණ උප්පං නිලායාති යතහා ඉදං මේ තුපිකුණු විකසිත වුණු පිපුණු මල මිලාන වන්නේ යම්තේද කායෝ තතහායාති විනාශ භවං කායෝ මේ ශරීරයත් විනාශ වන්නේ ඒ විදිහටමයි. අන්න එතන ඒක ළඟම තියෙන දෙයට දාලා බලනවා. ශරීරයේ. ඉතින් මේ මලක් පූජා කිරීම තුලත් මේ ගැඹුරු ධර්මයේ තමයි අපිට කියන්නේ බුදුහාඳුරෝ මෙනෙහි කරලා බලන්න, කල්පනා කරලා බලන්න. නිකම්ම මලක් විසික් කරලා යන්න එපා බුදුහාඳුරන්ගේ මල්ලාසන. පූජා කරන්න, පූජා කරලා බලන්න මේ මලට මොකද වෙන්නේ? මිට කලින් පොට්ටුවක්, පොට්ටුවට කලින් මොනවවත් තිබුණේ නැහැ. තව ටික වෙලාවකින් මේක පර වෙනවා. පර වුණාට පස්සේ නැති වෙලා යනවා. ඒතර ඔය ස්වභාවය මේ ශරීරයට විතරක් නෙමෙයි. ශරීරයේ ළඟම තියෙන එක හැම දෙයකටම. හැම ඉසේ රදයකටම හැම හෙම්බිරිස්සාවකටම හැම උණකටම හැම බඩගින්නකටම පිපාසයකටම හැම තරහකටම ගැටුමකටම ප්‍රශ්නකටම හැම ආශාවකටම හැම හිතවත්කමකටම හැම අරියාදුවකටම හැම සීතලකටම සහ උණුසුමකටම මෙන්න උප්පං නිලායාති යතහා ඉදම් මේ මෙනෙහි කරන්න. කල්පනා කරන්නේ හැම වෙලාවකම මේ මල් පිපුණු මල් යම්සේ පරවෙනවද? ඒ වගේ තමයි මේ තරහත්. දැන් තරහ හොඳටම පිපිලා තියෙන්නේ. ඒක නැති වෙලා යයි ඒක පර වෙලා යයි මේ පර වෙන තරහක් දැන් හිතේ තියෙන්නේ. ඒක හිතන්න, කල්පනා කරන්න. තරහක් තිබුණා, උදා වුණා, සමුදය දැන් තරහක් තියෙනවා. කලබල වෙන්න එපා. කවුරුවත් මල්පර වුණා කියලා කලබල වෙන්නේ නැහැ. පොඩ්ඩක් හරි අවබෝධයක් තියෙන කෙනෙක් යන්තම් හරියී වැටහීමක් තියෙන කෙනෙක් මල්පර වුණා කියලා කලබල වෙන්නේ දුක් වෙන්නේ අඬන්නේ ලෝකෙ පෙරලන්න හදන්නේ මක්නිසාද හැම දිනම දන්නවා උප්පහං මිලායාති පිපුණු මල් පර වෙලා යනවා මිලාන වෙලා යනවා මිලින වෙලා යනවා. ඒක දන්නවා. ඉතින් ඒ දන්න දේ බුදුහාඳුරුවන්ගේ ධර්මයේ තියෙන ලක්ෂණම කාරණේ තමයි දන්නා දෙයින් නොදන්නා දෙයට යන්න. සම්මුතියෙන් ප්‍රඥප්තියෙන් යන්න පරමාර්ථයට. ඒ කියන්නේ දන්න දෙයින් යන්න ගැඹුරට. සරල දෙයින් ගැඹුරට යන්න. දන්න දේ පාවිච්චි කරන්න, තේරුම් ගන්න බැරි දේවල් තේරුම් ගන්න. ඉතින් හැම මොහොතකම බලන්න පුප්පහන් වෙලා යහති පිපුණු මල් පර වෙනවා. ඉතින් ඒක දාලා බලන්න ඒ වගේ ඒ වගේ ඒකට මං අඳන්නේ කලබල වෙන්නේ ඒ වගේ තමයි මේ හිතවත්කම් කියන ඒවා අපි කැමති හැමදේම තියාගන්න හැබැයි කියන්නේ ඒ වගේ අපි කැමති විරෝධීකම හැමදේම තියාගන්න එහෙම තියෙන්නේ. රෝගෙ එහෙම තියෙන්නෙත් නෑ. ඒකත් අනිත්‍යයි. ඉතින් ඔහොම නැති දෙයක් තියනවද කියලා බලන්න. ඔය ඔය ස්වභාවයෙන් තොර ඔය උදේ සමුදේ ඊළඟට අන්තිමට වය වැය වියෝවන ඔය ඔය දෙක අතර දෝලණයෙන් වන යමක් තියෙනවද ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් තොර යමක් ඔබ දැකලා තියෙනවද කෙනෙක්ව දැකලා තියෙනවද ශබ්දයක් අහලා තියෙනවද රූපයක් දැකලා තියෙනවා. කායික සංවේදනයක්, ස්පර්ශයක්, කිසියම් රසක්, සුවඳක්, ඕ මානසික ස්වභාවයක් නෑ. නැති හින්දා තමයි කියන්නේ හැම දෙයක්ම මේ නිසා බුදුහාඳුරෝ කියනවා සබ්බේ සංඛාරා නිච්ඡා හැම හැම දෙයක්ම අනිත්‍යයි ඉතින් මේක මහා ගැඹුරු දෙයක් නෙමෙයි. මේක ලොකු ගැඹිරත්වයක් තියෙනවා. හැබැයි ඒක අපි කාටත් අත්දකින්න පුළුවන් දෙයක්. හරියට උප්පං විලායාති මලක් පර වෙනවා වගේ. මලක පරවීම තුල තියෙන්නේ ඔය ස්වභාවය. ඉතින් ඒ දන්න සරලම දේ අරගෙන හැම දෙයකම දාලා බලන්න. හොඳ දේ පර වෙලා යනවා, නරක දේ පර වෙලා යනවා, දුකත් පර වෙනවා, සැපත් පර වෙනවා. හිතවත්කම් පර වෙලා යනවා අහිතවත්කමුත් පර වෙලා යනවා මේක තමයි ස්වභාවය ඉතින් මේක දකින්න දකින්න ඔබ මේ හැම දෙයකදීම එක වගේ ඉන්න අන්න හැම දෙයකම එක වගේ ඉන්නවා කියන්නේ ඒකයි නැතුව ලෙඩ නොවි ඉන්න එක නෙමෙයි එහෙම ඉන්න බෑ හැබැයි ලෙඩ වුණත් නිරෝගී වුණත් මේ දෙකම පර වෙන බව දන්න කෙනා ඒ දෙකේදිම කලබල වෙන්නේ එක වගේ ඒකට කියනවා උපේක්ෂාව කියලා නැතිනම් අකම්පිත භාවය කියලා අකම්පිත භාවය බුදුරජාණන් වහන්සේට ඒක ඉහළින්ම තිබුණා උන්වහන්සේගේ තේ ගුණයට කියනවා සහාදී ගුණය සහාදී ගුණය ඔය කෝකෙදිත් උන්වහන්සේ එක වගේ හැබැයි වෙනස් වුණා හැම දෙයක්ම වෙනස් වෙනවා ඒක දන්න නිසා එක වගේ විපුල එක නොදන්න කෙනා වෙනස් වෙන හැම දෙයක් එක්කම කලබල වෙනවා. ඉතින් මේ භාවනාවට කියනවා විදර්ශනා භාවනාව කියලා. මේ පුප්පං විලායාති යතහයි ධම්මේ පිපුණු මලක් යම්සේ පරවෙනවද ඒ වගේ තමයි මේ හැම දෙයකම තියෙන උදය වය සමුදය වය ඇතිවීම දේවල් එකතු කරගෙන උදා වීම නොතිබුණු දෙයක් උදා වෙන එක උත්සාහය නොතිබුණු දේ උදා වෙලා ඒ දේ වියෝවන එක නැති වෙලා යන එක විනාශ වෙලා යන එක. මේක ජීවිතය තුළින් දැකීම තමයි විදර්ශනා භාවනාව කියන්නේ හැම මොහොතකම වාඩිලා ඉන්නකොට ඉතරක් නෙමෙයි කොතනක් මේක තමයි තියෙන්නේ මේ හැම තැනකම මේක දකින්න දකින්න පිපුණු මලක් පර වෙලා යනවා දැකලා යම්සේ ඔබ උපේක්ෂාවෙන් තැන්පත්ව කලබල නොවි ඉන්නවද? ඒ විදිහට ජීවිතේ වෙනස් වෙන දේවල් ඉදිරියේ නිශ්චලව උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් දරාගෙන කම්පණයටපත් නොවි ඇද වැටෙන්නේ නැති. අන්න ඒක තමයි මේ භාවනාවෙන් අපට ලැබෙන වැදගත්ම ප්‍රයෝජනය. අපි ඒ අනිත්‍යතාවයට සමන් දෙමු. අදවසින්ම ගැඹුරින්. Thank you. කරන්න හැම හැම શબ્දයක්ම අලුතෙන් අලුතෙන් ඇහෙන හැටි. ඇහෙන හැම શબ્දයක්ම ඇහිලා නැහිලා යන හැටි. බලන්න එළියෙන් මේ විදිහට අලුත් අලුත් ශබ්ද ඇති වෙලා නැති වෙලා යනකොට පිට ඇතුලෙන් කොච්චර සිතිවිලි ඇවිල්ලා යනවද මතකයන් ඇවිල්ලා යනවද අදහස් බලාපොරොත්තු අලුතෙන් අලුතෙන් උදා වෙලා මෝඩ වෙලා නික්ම යනවද ඔබ ඉඩ දෙනවා නම් හිතට පාලනය කරන්න යන්නේ නැතුව, හද කරගෙන හිර කරගෙන ඉන්න නැතුව, නිදහසේ හිතන්න, නිදහසේ ඇඟීම් ඇති කරගන්න. ඒ හිතේ විවිධ වූ මානසික ස්වභාවයන් ඇති වෙන බව අතුතෙන්න පුළුවන් ටික වෙලාවක් තියෙන්න පුළුවන් ඔබටත් නොදැනීම නික්ම යන්නත් පුළුවන් අසතුට එන්න පුළුවන් කනස්සල්ල ටික වෙලාවක් කනස්සල්ලෙන් හිතතියි එයක් යයි හැඟීමෙන් හැඟීමට දකින්න හිත ඇති වෙන හැටි පවතින හැටි

ජීවිතයේ රිද්මය උදේ සමුදේ සහ වය ඇතිවීම තවත් දේවල් එකතු කරගෙන උදා වීම නොතිබුණු යමක් අත ගැනීම අතගත් දේ ආපහු නැති වෙලා යනවා මෙන්න මේ වෙනස් වීමේ අනිත්‍යතාවයේ විපරිණාමයෙන් පරිවර්තනය වීමේ රිද්මය තේම ජීවිත තුලින් දකිමින් වඩ වඩා උපේක්ෂාවෙන් ජීවිතය වහර ගන්නට සූදානම් වෙමින් අපි ඇස් අරිමු සිහියෙන් මහාවතහන සාකච්ඡාවට ප්‍රශ්න කියනවා නම් අහන්න මොකද ඔව් ඔව් ආ නෑ වෙන ඒ කියන්නේ ඒ මට්ටමට ඒ කුපරිම මට්ටමින් තියෙන නිසා උන්වහන්සේට කියනවා ඉතින් මම දැන් අහනවා කියලා ඒ ස්වභාවය විදිහෙන් කියන්නේ නැති සාදී ගුණය විස්තර කරන්නේ අටලෝ දහමින් සම්පාන වීමේ ස්වභාවය කියලා. අකම්පිය ස්වභාවය අටලෝ දහමින්. අටලෝ දහම කියන්නේ අපි කතා කරපු දේවල් තමයි ලෝක ස්වභාවය. ලෝකයේ උදේ වෙනවා, දවල් වෙනවා, රැ ඒ බාහිර ලෝකෙ. ඒ එහෙම වෙනකොට අපිට සැප ලැබෙනවා, දුක ලැබෙනවා, යාළු වෙනවා, තරහ වෙනවා. ඒක නිකන් ලාභෝ අලාභෝ අයසෝ යසෝච අපි වටේ හුඟක් අය ඉන්නවා අපි හරි හොඳයි කියලාගෙන අගය කරමින් වර්ණනා කරමින් ඉන්නවා යාළුවෝ මිත්‍රයෝ පිරිවර නෑදෑයෝ ඊට පස්සේ ඔන්න අයස ඒව නැති වෙලා ගිහින් අපිට තනි වෙන්න වෙනවා මිනිස්සු කවුරුත් නෑ තනියම Tamante Tamange දේවල් බලාගෙන ඉඳ වෙනවා ලාභ ලාභ කියන්නේ ඉතින් අපිට ලැබෙනවා. අපි කැමති දේ ලැබෙන කාලය තියෙනවා. ඉතින් එතකොට අපි හරි ජොලි ඉන්නවා. කොහොම හරි මේ මගේ වාසනාවන්ත කාලේ. එහෙම ඉන්නවා. ඊළඟට ඔන්න අලාභ කැමති දේ ලැබෙන්නේ නැහැ. අකමැති දේ සිද්ධ වෙනවා, පාඩු වෙනවා. යසායස නින්දා ප්‍රශංසා අපහාස වෙනවා. ඒ අපි ඉතල කතා කරේ කියලා තමයි අපහාස කියනවා. විවේචන තියෙනවා. චෝදනා කියනවා. ඒවත් ඕවා බිඳින්න වෙනවා. ඊළඟ ප්‍රශංසා. ඔය තරම් නෙමෙයි වර්ණනා කරනවා, ಗುಣ කියනවා. අගය කරනවා. හැපදුක් හැපෙන් ඉන්න කාලය තියෙනවා නේ රෝග නැතුව බොහොම හොඳට හැම පැත්තෙම සැපෙන් ඉන්න කාලේ සල්ලි පැත්තෙන් නිරෝගීකම පැත්තෙන් රැකියාව පැත්තේ හිත මිත්‍රයන් පැත්තේ හැම දෙයකින්ම සැපෙන් ඉන්න කාලෙදී මේ වගේම මේ හැම දෙයක් නිසාම දුකින් ඉන්න කාලෙත් දුකින් කියන්නේ හිතේ දුකින් නෙමෙයි හිතේ ඒ විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. කන්න ඕනලාට කන්න නැති වෙලාවක් තියෙනවා. වතුර දිපහයි පොණ්ඩ වතුර නැහැ. රස්නේ හොඳටම. පෑන් එකකුත් නැහැ, ඒසී එකක් නැහැ, හුළඟක් නැහැ. ඉතින් එහෙම හිතනවා. ඉතින් රටේ තියෙන හොඳ තමයි. බොන්න කන රෝල් එකක් නැහැ, බිව්වත් හොඳ වෙන්නේ නැහැ. ඉතින් ඒක දුක. ඒතර මේ විදිහට මේ අට මේ අට කැරකෙනවා. මේක ලෝක ධර්ම කියන්නේ කන්නේ කැරකෙනවා. මේ චක්‍රාකාරව කැරකෙනවා. පරිවර්තනය වෙනවා. භ්‍රමණය වෙනවා. නතර වෙලා තියෙන කන්නේ ලෝක ධර්ම කියන එක කැරකෙනවා. එතකොට මේ කැරකෙනකොට අපි එක තැනක ඉන්නකොට දැන් අපි ඉන්න තැන මේක කැරකෙන්නේ අපි ස්පර්ශ කරනවා. ලාභය කියන එක මේ රවුමේ හිටන්නකො මේ අටක් අතකට බෙදලා මේක ඔන්න ලාභ කියන තැන අපි ඉන්න තැන ස්පර්ශ වෙනවා. අපිට ලාභ ලැබෙනවා. ඉතින් ඔන්න ලාභ ලැබෙන්න පටන් ගන්නවා ලාභ ලැබෙනවා. ඉතින් අඩු වෙවි යනවා. ඒක අඩු වෙන්න එපා කැරකෙන ඊළඟට ඔන්න අලාභය. ඒකයි මේකට චක්කාකාරයි කියේ උදේ එකපාරට දවල් වෙන්නේ එකපාරට ඉරපන් කියන්නේ. එකපාරට මලක් පිපිලා පර වෙන්නේ ඒක හැම එකක් ලෝක බුද්ධහමෙන් ද විශ්ව කියන වචන වෙනකොට කියන්නේ ලෝකේ කියලා. ලෝකේ කියන්නේ මේ පෘථිවිය නෙමෙයි හැම හැම විශේෂයේ අලාභේ. ටික ටික අලාභේ වෙනවා කරකිලට අපි ස්පර්ශ කරන්නේ අලාභේ. ඒ ස්පර්ශ කරනවා. ද ලාභේදී අපි හා හරි ජොලි හරි හොඳයි සපයි සාද පවත්වමින් ඔක්කොම ඔක්කොම අමතක කරලා ඉන්න හැම මොනවා සංකල්ප ඕනෙත් නැහැ භවනාව ඕනෙත් නැහැ ඒ මොනවත් ඕනේ නැහැ දැන් හරිනේ හැබැයි ඒක නැතිලා ඔන්න අලා වෙන්න පටන් ගන්නවා මේ මොකද උනේ ඊට පස්සේ අපි කේන්දරය බලනවා බෝධි පූජා කරනවා මොන කාගේ අපලෙද කියලා බලනවා කාගේ ගුණයන්ද පොඩි වෙනද කියලා බලනවා මොන කරපු කර්මයක්ද කියලා ඒක ඔක්කොම බල බල පස්සේ ඒකෙදි සෑහෙන්න වැටෙනවා අතින්දි සෑහෙන්න උඩට එනවා එකකදී උද්දාම වෙනවා අනිත් එකේදී අපි කම්පා වෙනවා මේක තමයි අපේ ස්වභාවය. තරහාදියක් වගේ. එකකදී කම්පා වෙනවා, එකකදී උද්දාම වෙනවා. ඊළඟ එකේදී ආයෙ උද්දාම වෙනකොට මේ කම්පා වෙනවා. ඉතින් මේක කැරකෙනවා. ඉතින් මේ කැරකෙනකොට අපි ඉන්න තැන ස්පර්ශ කරනවා. ඉතින් මේක ධම් මේ මංගල සූත්‍රයේ ලස්සනට කියනවා මංගල කාරණා. කියන්නේ මගුල් කාරණා. මංගල කියලා කියන්නේ බොහොම ජීවිතයක් වාසනාවන්ත කරන සුබ කාරණානේ. ඒ සුබ කාරණා ගොඩක් කියන් ගිහිල්ලා දැන් පටන් ගන්න කියනවානේ අපේවනාච බාලානං පණ්ඩිතානං ච සේවන බොළඳය ආශ්‍රය කරන්න එපා බොළඳය ආශ්‍රය කරන්න එපා මොකද ඔබත් බොළඳ කෙනෙක් බවට පත් වෙනවා හරයක් නැති නිකම් බොළඳ අදහස් කියන බොළඳ දේවල් අගය කරන අය එක තරහ වෙන්න කියලා නෙමෙයි හිතවත් වෙන්න එපා කියලා නෙමෙයි. ඒ අයව ආශ්‍රය කරන්න, සේවනය කරන්න එපා. ඒ අයත් එක්ක දිවෙන් දිව ගාගෙන ඉන්න එපා. ඒ අයට මත්තමට වැටෙන්න එපා. ඒකයි කියන්නේ. පණ්ඩිතානංච සේවන. අරයක්ද දුටු ජීවිතයේ අර්ථයක් ගැඹුරක් දුටු අයම අන්න ඒ අය දිවෙන් දිව ගාගෙන, ඒ කියන්නේ ඒ අයත් එක්ක ආශ්‍රය කරන්න. එතකොට ඔබත් අරවත් කෙනෙක් බවට පත් වෙන්න උදව් වෙනවා. ඉතින් ඒකෙන් පටන් ගන්න ඕනේ. ඔය එක ජීවිතයක් බලන්න සාර්ථක කරගන්න උදව් වෙන වැදගත්ම මංගල කාරණේ. එහෙම කියන්නේ අන්තිම මංගල කාරණේ විදිහට කියනවා පුත්තස්ස ලෝක ධම්මේහි මේ ලෝක ධර්මතාවයන් ස්පර්ශ කරන කල්හි පුත්තස්ස ලෝක ධම්මේහි ඔය කියපු ලෝක ධර්මතා ස්පර්ශ කරන කල්හි සිතං යත් නම්පති සිත යම්සේ කම්පා නොවේද අශෝකං ශෝක නොකරයිද විරජං කිලුට කරගන්නේ නැද්ද හේමං සිත සිතේ තියෙන ඒ ශාන්තිය හේමං කියන්නේ තෙම්බිමක් කියන එක දැන් කාන්තාරයක් කරගන්නේ නැහැ වෙලාවට හිත හිතේ තිබුණා නම් අර ශේම ශාන්තිය ඒක එහෙම්ම තියාගන්න ඒ සම්මංගල මුත්තම මේක උතුම්ම මංගල කාරණයක්. ඉතින් මේ මේක රහතන් වහන්සේලටත් පොදුයි බුදුහාමුදුරන්ටත් පොදුයි. මොකද ලෝක ධර්ම ස්පර්ශ කරන්නේ. සැප ලැබෙනවා දුක ලැබෙනවා පිරිවර ඉන්නවා තනි වෙනවා හොඳ කියනවා නරක කියනවා ලෙඩ වෙනවා නිරෝගී වෙනවා ඒක හැමෝටම පොදුයි මටත් පොදුයි ඔබටත් පොදුයි සුවන් වෙච්ච කෙනෙකුටත් පොදුයි, රහත් වෙච්ච කෙනෙකුටත් පොදුයි, බුදුහාමුදුරන්ටත් පොදුයි. හැබැයි එකම වෙනස අපි එකකදී උඩ පයින්නවා අනිත් එකේදී බිමට වැටෙනවා. බුදුහාමුදුරෝ මේ අටේදිම චිත්තං යත්තන කම්පති උන්වහන්සේගේ සිත න කම්පති කම්පා වෙන්නේ ශෝක කරන්නේ පිළිතු කරගන්නේ හිත කාන්තාරයක් බවට පත් කරගන්න. කෙන්දිමක් විදිහට තියාගන්න. එහෙම ඉන්න අපේ හිතන මේක නෑ දරදරු හිත බුදුහාමුදුරේ මේ ඉන්නවා ඇති කියලා නෑ දරදර නෙමේ සාදී කියන්නේ. ඊටාම නම්‍යශීලී කියන එක. නම්‍යශීලී නිසාම එහෙම ඉන්න පුළුවන්. මේ එක වගේ ඉන්නවා කියන එක තුල නෑ මේ කොන්ක්‍රීට් දැම්මා වගේ කියන එක. එහෙම ඉන්නොත් එක වගේ ඉන්න බෑ. ඒකයි මේ එක වගේ ඉඳීම තුල තියෙනවා ඒ අනිත්‍යතාවයට අමනත වීමක්. දැන් ඔය දැකලා ඇති මේ මෙරිගෝරම් මේ පැත්තට මේ මෙරිගෝරම් නේ කරේ. ඔව් මෙරිගෝරම් නේ. ඔව් අන්තිල. කතරොන් සිල්ලා අන්න කතරොන් සිල්ලා. දැන් කතරොන් සිල්ලාවක් මෙහෙම කරන්නේ අපි පුතේ වාඩි. ඒතර කතරොන් සිල්ලා හිතන්න පුතුවට ගෙවක් කරලා හයි කරලා තියෙනවා කියන්නේ එතකොට අපි දැන් මෙහෙම වාඩිලා ඉන්න එක කියලා මෙතෙන් තියනකොට පුතුම මැලෙවිනේ. අයි කරලම තිබ්බොත් හොඳටම හෙලවෙන්නේ නැති වෙන්නේ පුට්ටුව මෙහෙම ඇලවෙලා දැන් අපි අරහටේදී උඩට යනකොට පල්ලෙහාට වැටේ. එහෙම නැහැ. හැබැයි බලන් ඉන්න කෙනාට තේරෙන්නේ කොහේ හිටියත් එක වගේ ඉන්නවා. පුටුව කෙලින් තියෙන්නේ පහළදී උඩදී හැම තැනදීම එක වගේ. එක වගේ කියන්නේ අර නම්ය සීලේ සාදී ගුණයේ හින්දා. ඒක තමයි හරි වටින්නේ. කොතනදිත් එක වගේ හිටියට එක වගේ නෙමෙයි ඉන්නේ. එතෙන්ට ගැලපෙන විදිහට ඉන්නේ. එතන தත්ත්වය පිළිගන්නවා. ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක ඒක තමයි උපේක්ෂාව කියන්නේ. තපක් පිළිගන්නවා, දුකක් පිළිගන්නවා. හිතවත්කමත් පිළිගන්නවා, අහිතවත්කමත් පිළිගන්නවා. ওই දෙකම පිළිගන්නවා. මක් නිසාද දෙකම ජීවිතේ වන නිසා ආස්වාදය ජීවිතේ ප්‍රසආසය ජීවිතය. ඉතින් මේක අපි තාටත් පුරුදු කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම පුරුදු කරන්න ඕනේ දෙයක්. මේක පුරුදු කලේ නැතුව වෙන මොනවා පුරුදු කළත් අපි ජීවිතයේ ඉදිරියේ හරිනවා. අපි ඇදගෙන වැටෙනවා. ඒක වගේ ඉන්දියොත් ලාභයේ විතරයි දෙන්නේ කියලා ලාභය හර අයියෙන් අල්ලගෙන හිටියොත් අලාභය එනකොට අපි වැටෙනවා. අපි සූදානම් වෙලා හිටියනේ අලාභයේදීත් ඉන්න. ප්‍රශංසාව විතරක් අපි අල්ලගෙන හිටියොත් නිඳාව ආපු ගමන් අපි ඔළුවේ සම්පූර්ණයෙන් ඔළුව බිම මේ හැම එකක්ම ජීවිතේ ඒ එකින් එකට වෙනස් වෙන එකට අපි අවනත වෙනවා. උපේක්ෂාව කියන්නේ ඉතින් අපිට පුළුවන් පුරුදු කරන්න ඒක උපරිම වශයෙන් පුරුදු කළ බුදුරජාණන් වහන්සේට සාදී ගුණය තිබුණා කියලා කියනවා. සාදී කියන්නේ Thank you. ගණන් ගන්න නැතුව ඉන්නේ ගණන් ගන්න නැතුව ඉන්නේ ඉන්නේ ඇයි කියලා බලන්න. ගන්න නැතුව ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. මේ පොඩි ළමයි ගණන් ගන්න පොඩි ළමයා හරපයක් අල්ලන්නේ. දෙල්ලම් බඩුවක් අල්ලන්නේ. දෙකම ගණන් ගන්න එක වගේ ළමයා. ඒ නොදන්න කමින්ද. ඒ මෝඩකමින්ද. එතකොට මෝඩකමින්ද ඕවා ගණන් ගන්න නැතුව ඉන්නවා. ඒක උපේක්ෂාව නෙමෙයි. සර්පයේ සෙල්ලම් බඩුවක් කියලා හිතාන සර්පයේ පල්ලන එක සෙල්ලම් බඩුවක් අල්ලනවා වගේ කලබලයක් නැතුව ඒක උපේක්ෂාව ඒක මෝඩකම. ඉතින් ඒ වගේ සමහර අය ඉන්න පුළුවන් මේවා දන්නේ නැති නිසා හැම එකක්ම ගණන් ගන්න තු වෙන. නමුත් ගණන් නොගැනීම නෙමෙයි මෙතන කියන්නේ. ඔහේ ඔහේ ඕන එකක් වෙන්න ඉන්න එකක් නෙමෙයි. උපේක්ෂාව කියන්නේ දෙකම නෙමෙයි. ඒකෙන් අපි කලබල වෙන්නේ නැති අපි කම්පා නොවී තියාගන්න එක. අපි ආඩම්බර වෙන්නේ නැහැ. මානසිකව ඇදගෙන වැටෙන්නේ නැතුව ඉන්න එක තමයි උපේක්ෂාව කියන්නේ. හැබැයි වහිනකොට කුඩයක් ඉහළන එක. ඒක පායනකොට තදවුව තියෙනවා නම් ආයෙත් කුඩයක් ඉහළනවා. ඉතින් එහෙම තදවුවකුත් නැත්නම් වැස්සකුත් නැත්නම් අපි කුඩේ අකුලගෙන යනවා. ඒ ගණන් ගන්න දෙපේ වැස්ස ගණන් ගන්නත් ඕනේ, අවුව ගණන් ගන්නත් ඕනේ. හැබැයි ඒකට කෑ ගහලා බැනලා වැඩක් නෑ. කුඩයක් තියනවනේ නේද? ගණන් ගන්න දෙක නෑ කියන්නේ වැස්සෙච්ච වෙනවා, අවුවෙච්ච කියනවා. අවුච්ච දෙයක් කරනවා ඒක හොයන්නෙත් නෑ පිරිසිදු නැද්ද කියලා බලන්නෙත් නෑ ඒ ඒක වෙනම තත්ත්වයක් ඔය ඉන්ඩිෆරන්ට් කියන එක වෙනම එකක් ඒක නෙමෙයි උපේක්ෂාව කියනවා හැම එකකත් එකයි කියලා හිතන්නේ නෑ වෙනවා අපි ඒකනේ හැම එකක්ම වෙනවා. උදේ නෙමෙයි දවල්, දවල් නෙමෙයි රැ. ඒතර උදේ තන්දිනේ අඳුමාලිල්ල බෑ දවල්ට. දවල් තන්දිනේ සමාන හැන්දෑවට අඳින්න බෑ ඒක වෙනවා. හැබැයි මේ වෙනස් දෙයක අපි වෙනස් දෙයක් කරන්න ඕනේ නම් හිත අන්න කම්පා කරගන්න නැතුව මෙතන තියෙන උපේක්ෂාව කියන්නේ මානසික වශයෙන් ඇතිවෙන නිශ්චලතාවයක්. මානසික වශයෙන් අපි උද්දාමයටපත් වෙන්නේ නැති ඇද වැටෙන්නේ නැති ස්වභාවය. ඒක තමයි උපේක්ෂාව. එතෙන්දී පොකත් එකයි හැබැයි ඒ අවස්ථාවේ ඊට ගැළපෙන විදිහට අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ. ওই ගණන් ගන්න නැතිව ප්‍රතිචාර දක්වන්නේ. ඕකත් එකයි කියලා. ඒක තමයි. ඒක ඒක ප්‍රඥාව නෙමෙයි. ඔය ඉන්දියාවේ හිටිය එක යෝගීවරයෙක් යෝගීවරයෙක් දැයි කරන්න කියන බාබා කියලා දැන් සායි බාබා කියන වගේ බාබා කියන්නේ බාබා කියන්නේ කුරුල්ලෝ කුරුල්ලොන්ට කෑ ගන්න එක නෙමෙයි බාබලා කියලා කියන්නේ මේ උතුම් වචනයක් දැන් සායි බාබා කියන්නේ ඒ වගේ නේ ඒක මග්ග බාබා කියන්නේ නම බාබා කියන්නේ උතුම් ස්වාමි කෙනෙක් කියන එක අපි දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ වගේ අර්ථයක් ඉතින් විශ්වාස කරන එකක් නෑ මිනිස්සු මෙයාම හොරකම් කරගෙන යනවා. ඉන්න තැනින් උස්සගෙන ගිහිල්ලා කවුරු හරි උස්සගෙන ගිහිල්ලා ඉතින් එයාගේ නගරේ තියෙනවා. ඉතින් ඒවා ඔය වාඩිලා ඉන්නේ මොනවත් විරුද්ධ වෙන්නේ නැහැ. Taman හොරකම් කරන්න යන්න දීලා ඉඳ දෙනවා. ඉතින් ඔහේ ඉතින් මිනිස්සු ඇලසි සල්ලි දාන ඒවා ගන්නෙත් නෑ. කැම දුන්නොත් තමයි. ඔහේ ඉන්නේ එච්චරයි. ඉතින් එහෙම එකපාරක් එයා හිටපු තැනින් අවුරුදු 12ක්ම කෙනෙක් හොරකම් කරන් ගිහලා ඈත නගරයක තියන් ඉඳලා ආශිර්වාදයක් විදියට. මෙයා හරි නිවිච්ච කෙනෙක්. ඉතින් ආපහු ගමේ අය අඳුනගෙන ආපහු එකා. ඒකට විරුද්ධත් නෑ. ඔය ඉතින් එයාට නිදාගන්න යනකොට රාත්‍රියට දෙන්නෙක් එකතු වෙලා එක්කෙනෙක් එක් කකුලක් මසාජ් කරනවා අනිත් එක්කෙනා අනිත් කකුල මසාජ්. එළි වෙනකල් මසාජ් කරනවා පොලිමක් ඉන්නවා මසාජ් කරනවා. ඉතින් මෙයා කවදාවත් නිදා ගන්න හම්බෙන්නේ නෑ. යා ඉතින් ඒ ආගම කියන්නේ ඉන්දියානු ක්‍රමයට ඒක තමයි යාගේ ධර්මය. ඔහොම ඉන්නවා. හැම එකක්ම හිනාවේ ඉන්නේ. ඉතින් යාට ඒක කවදාවත් නිදා ගන්න හම්බෙලා නෑ. ඒ නිදා ගන්න බෑ. ඒක පිනක්. අර ගොල්ලන්ට ලොකු ආශිර්වාදයක් මෙයා අඩුම ගානේ දෙපා පිරිමදින්නවත් ලැබෙනවා කියන්නේ. ඒ දවසක් එයාගේ මේ සිකරට් එයා එක්කෙනෙක් බලන් යනකොට එයා සිකරට් දෙකක් කටේ තියාගෙන බොනවා. ඒක අහලා ඔබතුමා සිකරට් බොනවා. දැන් මං නම් බොන්නේ මේ දෙන්නෙක් ඇවිල්ලා සිකරට් දෙකක් කටේ ගැහුවා. ඒගොල්ලන්ට මොකක් හරි බාරයක් හරි වෙලා ඇති. ඉතින් එක්කෙනෙක් ගහලා ඉතින් අනිත් එක්කෙනාට ගහලා ඉතින් එහෙ ඉන්නවා එකක්. ඉතින් තවත් දෙන්නෙක් ඇවිල්ලා හතර වෙනවා හතරක්ම පිළිවිද එකක්. එච්චරට සරලයි. හැබැයි ඒක බුදුදහම එහෙම එහෙම එකක් කතා. ඒක උපේක්ෂාව නෙමෙයි. අන්න ගණන් ගන්න ටික ස්වභාවය. තමන්ව හොරකම් කරන්න ගියත් ප්‍රතිවිරුද්ධ. කියන්නේත් නැහැ. ඒ යාගේ මිත්‍රේ ගිහිල්ලා ඒකයි යා වටේ ඉන්න අයට කියලා මෙහෙම කරන්න දෙන්න එපා මෙයාට නිදා ගන්න දෙන්න කියලා නිදා ගන්න දෙන්නේ කොහොමද ඉතින් ඊට පස්සේ කියලා මේ අඳුම ගන්න ඔය ඉන්න තැනට දොරක් හදාගන්න හැන්දෑවට ඒක වහන්න ඉතින්. ආ කියලා දොරක් දාලා ඉතින් හැන්දෑවේ අටට වැහුවා කියන්නකො හතේ හතමාරට කියලා එයා හොරකම් කරන් ගිහලා එකින් කියනවා කන්නේ. උස්සගෙන ගිහලා. එයි මෙයා මොනවද කියන්නේ ඉන්න ඔබේ. ඉතින් කාමරේ වැහුවට එයා දැන් එළියෙන් ඉන්නේ. ඉතින් ආසෝ කස්සියයි. ඒක නෙමෙයි. බුදුහාමුදුරු කිව්වේ ඊටදී බොහොම ප්‍රඥාවන් තමන්ව නිස්සයට අනිත් අය කියන්නේ මිනිස්සුන් විතර නෙවෙයි ඕන විදිහට ඕන දෙයකට ඕන එකක් කරන් ඉඳ දීලා ඉන්න එක නෙමෙයි උපේක්ෂාව. ඊටදී බොහොම බුද්ධිය පාවිච්චි කරලා කළ යුතු දේ කරනවා. කරන්න දෙයක් කියනවනම් කරන්න දෙයක් නැත්නම් නිහඬව ඉන්නවා. හැබැයි ওই දෙකේදී කලබල නොවී ඉන්නේ.